සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නමෝ තස් භගව චේතා සමුදාචරಂತಿ තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ ඒව මේතා සංදිට්ඨීනං පහානං හෝති ඒව මේතා සංදිට්ඨීනං පටිනිස්සග්ගු හෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි පුරුදු පරිද්දෙන් ඊ타ම ධර්ම ගෞරවයෙන් සිද්ධ වන ධර්මය දැකීමේ උවමනාවෙන්ම සිදු කෙරෙන ධම්මානුපස්සනා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වෙන්නේ. පසුගිය තැන නතර කළ තැනින් ආරම්භව එම දේශනාවේ ඉතිරිය අද දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි සාකච්ඡා කරමින් සිටියේ මජ්ක්‍ධිම නිකායේ එන සල්ලේක සූත්‍ර දේශනාව මූල පණ්ණාසකයේ සඳහන් වෙන. එහි ආරම්භක කරුණු ටික දේශනාවට මුලපිරීම් වශයෙන් අපි විස්තර සහිතව සාකච්ඡා කරමින් සිටියේ. දේශනා දෙකක් තුලදී සල්ලේක සූත්‍රය ඇසුරින් පැවැත්වෙන තෙවැනි ධර්ම දේශනාවයි ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සල්ලේක කියන වචනයෙහි අර්ථය කෙලෙස් දුරු කිරීම එහෙමත් නැතිනම් කෙලෙස් සංසිඳීම එකී උත්තරම අරමුණ පිණිසම මේ ධර්ම ශ්‍රවණයත් මේ ධර්ම දානයත් පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් සෑම දිනාම ඊ타ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කරමු. පින්වතුනි මේ දේශනාව චුන්ද කියන හාමුදුරු මහා චුන්ද නාමයෙන් උත් හඳුන්වලා තියෙනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්ුයි දේශනා වෙන්නේ. අපි සඳහන් කළා උන්වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් විමසලා හිටියේ ඇත්තටම උන්වහන්සේටම තිබුණු ප්‍රශ්නයක් නෙවෙයි. තත්කාලීන සමාජයේ මුළු මහත් සමාජ වපසරියම මූණ දීලා ඉඳපු අර්බුදයක්. ප්‍රශ්නයක්ම නෙවෙයි එකී අර්බුදයට පිළිතුරක් සෙවීම වශයෙන් තමයි අනුන් වෙනුවෙන් චුන්දහාමුදුරුව මේ ප්‍රශ්නය විමසලා තියෙන්නේ බොහෝ දෙනාට හිත පිණිස මේක निराකරණය කරගන්න ඕන නිසා පින්වත්නි උන්වහන්සේ විමසලා හිටියේ ස්වාමීනි ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් නොඑක් ආකාර මිත්‍යා දෘෂ්ටීන් ලෝකේ උපදිනවා නම් විදර්ශනා මිශ්‍ර ප්‍රථම මානසිකාරය තුලින් එසේ මෙනෙහි කිරීම තුලින් එම දෘෂ්ටීන්ගේ ප්‍රහාණය සිද්ධ කරගන්න පුළුවන්ද අපි ආත්මවාදයේ සහ ලෝකවාදයේ පිළිබඳවත් විස්තර සාකච්ඡා කළා. අන්න ඒ විමසපු ප්‍රශ්නයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දුන්නා. සුන්ද ආත්මවාදයෙන් යුක්ත වෙච්ච ලෝකවාදයෙන් යුක්ත වෙච්ච මේ ලෝකේ යම්තාක් නොඑක ආකාර දෘෂ්ටීන් තියෙනවා නම් දෘෂ්ටීන් තියෙනවා නම් කොට මතක තියාගන්න ඕන මේ දෘෂ්ටීන් අපි උපාදානය කරනවා. එකී දෘෂ්ටීන් උපාදානය කරගත්තම පින්වත්නි අපි උපාදානයන් අතර එක එකක් නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ දෘෂ්ටිවලට බැසගන්න එපා කියලා. දෘෂ්ටිවලට බැසගන්න එපා කියලා. දර්ශනයකින් යුක්ත වෙන්න කියලායි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේ. දැන් ඒක හරියට මෙහෙම දෙයක්. පින්වත්නි අපි හිතමු විශාල පෙට්ටියක් තියෙනවා. අපේ ප්‍රමාණයට වඩා උස වෙච්ච පෙට්ටියක්. අපේ උස ප්‍රමාණයට වඩා උස පෙට්ටියක් ඇතුළට අපිව බැස්සුවොත් මොකක් වෙයිද? මේ පෙට්ටිය අපිට වඩා උස නිසා අපිට පින්නතුනේ එතනින් එහා පැත්ත පේන්නේ නැහැ. එතනින් එහා පැත්ත පේන්නේ දෘෂ්ටිගත වීම ඒ වගේ. ඒකේ බැහැගත්තට පස්සේ එතනින් ඔබෙහි පේන්නේ පින්වත්. ඒ දෘෂ්ටි ඇතුලේ අපි හිරගත වෙනවා. ඒ දෘෂ්ටි ඇතුලේ පින්නතුනේ අපි කොටු වෙනවා. අපේ සිත විමංශනයෙන් තොර වෙනවා. දැන් ඒ පෙට්ටියෙම සතර පැත්තේ තියෙන බිත්ති හතර වැනි කොටස් හතර එකකට එකක් සිඳලා පින්නතුනේ දිගහරිනවා. දැන් ඒ අර පෙට්ටියමනේ නේද? අර පෙට්ටියම හතර පැත්තේ බිත්ති හතර වැනි කොටස දිගහැරියට පස්සේ නමුත් දැන් පෙට්ටියක් නෙවෙයි. නමුත් තිබුණු පෙට්ටියමද නැද්ද? ඒ පෙට්ටියම තමයි. ඒකම හතර පැත්තට දිගහැරියට පස්සේ දැන් එතන පෙට්ටියක් නැහැ. දැන් මේකට අපිව බස්සවන්න පුළුවන්. බස්සවන්න බෑ. බස්සවන්න බෑ. පින්නසුනේ නමුත් බස්සනවා කියලා ලැබුවට එයාට හතර පැත්ත හොඳට පේනවද නැද්ද? ආවරණයක් නැති නිසා. මොකද දැන් බිත්ති හතරක් නැහැ. දැන් හොඳට හතර පැත්ත පේනවා. පින්වත්නි අන්න ඒ වගේ තමයි දෘෂ්ටියක් කියලා කියන්නේ පින්වත්නි හරියකට අපිට වඩා උස පෙට්ටියකට දැම්මා නමුත් දර්ශනය කියන්නේ මේ හතර පැත්තක තිබෙන ආවරණයන් බිඳලා දැම්මට පස්සේ ලෝකය මැද ඉඳගෙන විවෘතව බලන්න පුළුවන් निराවුල් මනසක්. निराවුල් මනසක්. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝක ධාතුවේ දර්ශනයකට ඒකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දර්ශනයක් කියන එක නෙවෙයි. සමහර අය කියනවා එහෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආගමක් නෙවෙයි දර්ශනයක් කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දර්ශනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය දර්ශනයක් නම් ඇරිස්ටෝටල් සහ බුදුරජාණන් වහන්සේ සමාන වෙන්න ඕන. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා දර්ශනයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නමුත් බුදු සමය තුලේ මේ හැම එකක්ම තියෙනවා. මේ හැම එකක්ම තියෙනවා. ඒක හරියට මොන වගේ එකක්ද? දැන් බලන්න සමහර වාහන නිර්මාණය කරනවා පින්නතුනේ ඒ වාහනයේ එන්ජින් එක හදන්නේ එක රටක. එයාලා එන්ජින් එක හැදුවා කියලා එන්ජින් එක හදපු පළියට නැගලා යන්න බෑනේ. තවත් සමහර විටකදී ඒ වාහනයේම ඒ අවට හැඩතල ආදී සියල්ල සකසන්නේ තවත් රටක. නමුත් එන්ජින් එක නැතුව ඒ ටික හැදුවා කියලා එයාලට යන්නත් එයාලට මේක නැගලා යන්නත් බෑ. තවත් සමහර විටකදී ඒ වාහනයේ සෙන්සර්ස් ආදී කොටස් ටික හදන්නේ තවත් රටක. අපේ රටෙත් එහෙම වීරයෝ ඉන්නවා. නමුත් ඒක හැදුවා කියලා වාහනයක නැගලා යන්නත් බෑ. නමුත් ඒ ඒ අය ඒ ඒ අංශවල ප්‍රවීණයෝද නැද්ද? ඒ ඒ අය ඒ ඒ කොටස්වල නිර්මාණකරුවෝද නැද්ද? ඒ ඒ අය ඒ ඒ කොටස්වල පින්නතුනේ හිමිකාරයෝද නැද්ද? හිමිකාරයෝ. නමුත් මේ සියල්ල එකතු වුණ තැන තමයි පින්නතුනේ මිනිස්යාට ගමනක් යන්න පුළුවන් වාහනයක් සැකසෙන්නේ. තථාගත සම්මා සම්බුද්ධ ශාසනය හිම එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ආගමක් කියලා වෙන් කරන්නත් බෑ දර්ශනයක් කියලා වෙන් කරන්නත් බෑ මේක එක තැනකට තල්ලු කරලා හිර කරන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ තර්කයක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තර්කයෙන් දකින්නත් බෑ. නමුත් තර්කේ තියෙනවා. දර්ශනයක් නෙවෙයි. නමුත් දර්ශනයක් තියෙනවා. ආගමක් නෙවෙයි. නමුත් ආගමික ලක්ෂණ තියෙනවා. ඒ නිසා බුදු සමය මොකද්ද කියලා අහුවොත් නිර්වුල් අපිට උත්තරයක් දෙන්න පුළුවන් නිවන අරමුණු කරගත් සදාචාර මාර්ගයක් කියලා. කිසිම පැත්තකට බුදුදහම තල්ලු කරන්නේ නැතිව අපිට එහෙම නිගමනයකට එන්න පුළුවන් නිවන අරමුණු කරගත් සදාචාර මාර්ගය. ඒ ඇතුලේ හැම එකක්ම තියනවද හැමදේම තියෙනවා. කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්නතුනේ මේ ලෝකේ යම්තා දෘෂ්ටි තියෙනවා නම් ඒ හැම දෘෂ්ටියක්ම läග සිටින්නේ උපදින්නේ උපදින්නෙත් ඉපදිච්ච කෙනා ඉපදිච්ච දේ läගලා ඉන්නේ හැසිරෙන්නේ කොහෙද පංචස්කන්ධය කියලා. පංචස්කන්ධය කියලා. එහෙනම් මතක තියාගන්න මේ ලෝකේ අපි පෙර දේශනාවේදී සඳහන් කරපු යම්තාක් වූ ලෝකවාද වෙයිනම් යම්තාක් වූ ආත්මවාද වෙයිනම් ආත්මවාදයේ 20 ආකාරයි කිව්වා ලෝකවාදයේ 8 ආකාරයි කිව්වා මේ හැම දෘෂ්ටියක්ම උපදින්නේ පංච උපාදානස්කන්ධය මුල් කරගෙන ඒ උපදින සියලු දෘෂ්ටීන් läගලා ඉන්නේ läගලා ඉන්නේ පින්වත්නි ලගිනවා කියන එක ඒකේ ලොකු වෙනසක් තියෙනවා මොකද්ද ලගිනවා කියන්නේ දැන් අපිටත් කියනවානේ මේ සත්වයා කියන්නේ ඇයි කියලා කියද්දී ලග්ගිත මානසෝ läගගත්තු මනසින් ඉන්න නිසා කියනවා. දැන් අපිත් සත්වයනේ. ඇයි අපිට සත්වයෝ කියලා කියන්නේ? එක හේතුවක් තමයි läගගත්තු මනසින් ඉන්න හින්දා. läගගත්තු මනසින් ඉන්න හින්දා. ලගිනව කියන එකේ ස්වභාවය තමයි නැගිටලා ඉන්නවනම් ඒ වාර අඩුයි පින්නතුනේ. කොයි වෙලාවෙත් වැටිලා ඒකෙම බැහැගෙන ඒකෙම ඇලිලා තමයි ඉන්නේ. läගලා ඉන්නකොට. අපි කියන්නේ ගවයෝ මඩේ ඉන්නව නෙවෙයි ගවයෝ මඩේ läගලා ඉන්නවා කියලා. ඊට වඩා පින්නතුනේ අපි කෙලෙස් මඩේ läගලා ඉන්නේ. කෙලෙස් මඩ ගොහරුවේ අපි läගලා ඉන්නේ පින්නතුනේ. අගමුල නොපෙනෙන සංසාරයක අපි läගගෙන ඉන්න පින්වත් සමහර විටකදී නැගිට ගන්නවත් ඕන කමන්නේ නැගිට ගන්නවත් ඕන කමන්නේ අමතක කරන්න එපා මේ ලෝකයේ තමන් වදාපු අම්මා මැරිලා ඒ අම්මගේ දේහය මහ පොළොවේ වලලලා නොබෝ කාලයක් යනකොට ඒ අම්මගෙන් උපන් දරුවෝ අම්මා වලලපු මහ පොළොවේ මැත්තේම පින්නතුනේ කේක් කපලා නටනවා. හිතලා බලන්න මේ ලෝකෙට අම්මා කෙනෙක් දරුවෝ බිහි කළාට පස්සේ ඒ අම්මා මැරුණම ඒ අම්මගේ මලකඳ මේ මහ පොළොවේ වලලලා ටික කාලයක් යනකොට ඒ අම්මගේ කුසින්ම නික්මෙච්ච දරුවෝ ඒ අම්මා වලලපු මහ පොළොවේම කේක් කපලා නටලා සින්දු කියලා සතුට වෙනවා. läගලා නෙමෙයි දෙන්නේ. läගලයි ඉන්නේ. පියවරු මැරිච්ච සංසාරේ, දරුවෝ මැරිච්ච ජීවිතවල, ඥාති ව්‍යසනයන්ටපත් වෙච්ච අවස්ථාවල මේ හැම වාරයකම පින්නතුනේ අපි දුක් වුණා. දුක් වුණාට පින්නතුනේ ඒ දුක හරි ඉක්මනට අපිට වහගන්න පුළුවන් වුණා කම්තපේකින් මේ ලෝකේ මම මෙහෙම දෙයක් අහන්නම් මේ ලෝකයේ මොන කාම වස්තුවද අපේ අම්මට වඩා අපේ හදවතට දැනෙන්නේ තමන්ගේ අම්මට වඩා මේ ලෝකේ වෙන මොන කාම වස්තුවක්ද තමන්ගේ හදවතට දැනෙන්නේ එහෙම එකක් තියෙන්නේ නෑ හැබැයි ඒ අම්මා මැරුණා කියන දුක වැහෙන්නේ අම්මට පහලින් තියෙන කාමවස්තු වලින් නේද? ඒක නෙවෙයිද වෙන්නේ? අම්මට පහලින් හැම වෙලාවෙම තියෙන කාමවස්තු වලින් තමයි අම්මා මැරුණා කියන දුක අපිට යටපත් වෙලා යන්නේ. කොහොම නමුත් මේ හැම දෘෂ්ටියක්ම උපදින්නේ පංච උපාදානස්කන්ධේ ඉපදිලා läගගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධේ එකී දෘෂ්ටීන් හැසිරෙන්නේ පංච උපාදානස්කන්ධය. ඊළඟ කාරණේ තමයි පින්වත්නි මේ කියනා වූ දෘෂ්ටීන් මේ කියන දෘෂ්ටීන් පින්වත්නි දේශනාවේ කියනවා මොන මොන ස්ථානවලද මෙකී දෘෂ්ටීන් හැසිරීලා කටයුතු කරන්නේ කියලා. කියන්නේ යමෙක් තුල මේ ආත්මවාදය හරි ලෝකවාදය හරි මුල් කරගෙන ඇති වෙන දෘෂ්ටිය ඇති වෙන්නේ සිතේ. නමුත් ඒක ක්‍රියාත්මක භාවය එමත් නැත්නම් එකී දෘෂ්ටීන් අපිට ප්‍රකට වෙන්නේ කයෙන් හරි වචනෙන් හරි. මං ඉහත දේශනාවේදී කිව්වා ශාස්වත වාදය කියන එකේ සමාජ භාවිතාව තමයි මොකද්ද? අත්ත කෙලලතාණු යෝගය කියලා. දෘෂ්ටිය තමයි ශාස්වතවාදය. එකී ශාස්වතවාදයේ තමයි කයෙන් ක්‍රියාත්මක වෙන්නේ දුක් දෙමින්. ඒක තමයි වචනෙන් එළියට යන්නේ අනේ ඉතින් ඕවා විඳලම ඉවර කරන්න එපයි කියලා. ඒ අර ශාස්ත්‍රතවාදය වචනයෙන් පේන හැටි. උච්ඡේදවාදයේ සමාජ භාවිතාව තමයි කිව්වා මොකද්ද? අධික මාත්‍ර සැප හොයන්නේ. සැපය විඳින්න කයට සැප පහසුකම් දෙදී සැපය විඳින්න හොයනවා. ඒ උච්ඡේද වාදයේ සමාජ භාවිතාවේ කියන්නේ කයෙන් ප්‍රකට වෙන විදිහ ඒක. ඒ උච්ඡේද වාදය තියෙන කෙනා ඒක කටින් ප්‍රකට වෙන්නේ වචනෙන් ප්‍රකට වෙන්නේ කොහොමද? ඔය ඉන්න ටිකේ ඉන්න බැයිද හොඳට? නේද? ඔය ඉන්න ටිකේ ඉන්නේ පැයි හොබද කියලා සමහර අය කියනවා ඉන්නට ගියේ ඉම්මුතු දෝ ජොලිය දමාලා කියනවා. ඕවා කියන්නේ අන්න ඒ උච්ඡේදවාදී සනාථ කරගන්න. එතකොට උච්ඡේදවාදයයි තියෙන්නේ ඒක වචනයෙන් පේන්නේ අර විදිහට. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දෘෂ්ටියක් උපදින්නේ පංච උපාදානස්කන්ධේ නම් යම් දෘෂ්ටියක් ලගින්නේ පංච උපාදානස්කන්ධේ නම් යම් දෘෂ්ටියක් හැසිරෙන්නේ පංච උපාදානස්කන්ධේ නම් කොහොමද මේ දෘෂ්ටි දුරු කරගන්නේ මේ දෘෂ්ටිය දුරු කරගන්නේ කොහොමද දුරු කරගන්න කියනවා පින්වත්නි එතකොට මෙනෙහි කරන්න කියනවා ඒ පංච උපාදානස්කන්ධේ පිළිබඳව කොහොමද නේතං මම මේ පංච උපාදානස්කන්ධය මම නෙමෙයි මම කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක් නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මම නෙමෙයි. මම කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධෙත් නෙවෙයි. හරිද? ඊළඟට දේශනාවේ කියනවා නේසෝ හමස්සු නමේසෝ අත්තාති මේ පංච උපාදානස්කන්ධය මම නෙමෙයි ඊළඟට මේක මගේ නෙවෙයි ඊළඟට කියනවා පින්වත්නි මේක මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි මේ කියන්නේ මාගේ ඉතුරු පංචස්කන්ධේහි නොපවත්නේ. කියන්නේ මේක මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. එසේ පංච උපාදානස්කන්ධය පිළිබඳව නුවණින් විමසන්නා වූ කෙනාට ශ්‍රාවකයාට පින්වත්නි එකී දෘෂ්ටීන් ප්‍රහාණය වෙනවා කියනවා. එකී දෘෂ්ටීන් ප්‍රහාණය වෙනවා කියනවා. මේ කියන්නේ මොකද්ද? ඔබ මම දරාගෙන උහුලගෙන ඉන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව යම් විටකදී පින්නතුනේ යෝනිසෝ මනසිකාරය උපන්නා නම් නික්මීම තියෙන්නේ එතන. හරිද? දැන් අපිට වෙලා තියෙන්නේ අපේ කරේ කරත්තයක් ගැට ගහලා කරත්තේ ගැන අපිට තේරෙන්නේ නැහැ. මේක හරියට තවත් පැත්තකින් කිව්වොත් දරුණු ලෙඩක් හැදිලා දරුණු ලෙඩේ දරුණුයි කියලා තේරෙන්නේ ඒ නිසා අපි කරන්නේ යම් කිසි විදිහකින් ඒ වේදනාව උපදින තැන පිරිමදිනවා මොනවා හරි ආලේපනයක් ගන්නවා ආලේපනයේ තර නිසා අර වේදනාව දැනෙන්නේ නැතුව යනවා ඔන්න ඉතින් ඒ ආලේපනය ආවුද්දම එකක් කියලා කියනවා ඕකනේ කරන්නේ ධන හිතේ අමාරුව එනවා ධන හිතේ අමාරුවට මොකක් හරි ආලේපයක් ගන්නවා ඒ ආලේපය හරි සැරයි ඒ සැර මොන තරම්ද කිව්වොත් ඒ සැර සැරයි දනිහි වේදනාවටත් වඩා. දැන් ඊළඟට කියන්නේ ධනිස්සේ අමාරුව හොද කරගන්න ඕන කියන එක යට වෙලා අර ආලේපය හරි හොඳයි කියනවා. දැන් අපිට ඕනේ ධනිහි අමාරුව නැති කරන්න නෙමෙයි මොන කඩෙන් හරි කමන්නේ අර විදිහෙම බෙහෙත් එකක් ගන්න. ඕක නෙවෙන්නේ. අපිට ඕන කරන්නේ ධනිහේ අමාරුවද කරගන්න නෙමෙයි අර බාම් එක හොයා ගන්න. අපේ උත්සාහය ඒක. මේවා හිතලා බලන්න. මේ අර්බුදේමයි මේ ප්‍රශ්නේමයි අපි ඉස්සරහ තියෙන්නේ. ඒ කියන්නේ ලෙඩේ නෙවෙයි අපිට පස්සේ උවමනා වෙන්නේ. ඒ කියන්නේ උවමනා වෙන්නේ කියන්නේ ලෙඩේට නෙවෙයි අවධානය යන්නේ. බෙහෙත හොඳයි කියලා බෙහෙත. එතකොට ලෙඩේ තිබුණට කමන්නේ අපිට ලෙඩේ තිබුණට කමන්නේ ඒ ලෙඩේ යටපත් වෙන්න බෙහෙතක් තියෙනවා වටහා ගන්න හොඳට මම මේ කියන්නේ ඔබ උත්සාහවන්ත වෙන්න ඕන ඒ ධන හිසේ අමාරුවට ගාපු බාම් එක හොයාගන්න නෙවෙයි ධන හිසේ අමාරුව හොද කරගන්න කියලා. එතකොට පින්වත්නි පංච උපාදානස්කන්ධය ගැන යම් සිහිනුවණක් උපදින්න ඕන. අවබෝධයක් ඇති වෙන්න ඕන. විශේෂයෙන් එහෙමත් නැතිනම් විශේෂයෙන් දැක්මක් ඇති කරගන්න ඕන. විශේෂයෙන් දැක්මට කියනවා විපස්සනාව කියලානේ. විදර්ශනාව. විශේෂේන පස්සතිති විදර්ශනා කියලානේ කියන්නේ. විශේෂයෙන් දැකීම තමයි පින්නතුනේ විදර්ශනාව. විශේෂයෙන් දැකීම කියන එකට විරුද්ධ වචනේ මොකක්ද? සරලවම ගත්තොත් සාමාන්‍ය පරිද්දෙන් හිතන එක. අවිශේෂයෙන් හිතන එක විශේෂයෙන් දැකීමයි විදර්ශනාව. තවත් විදිහකට කිව්වොත් වෙනදා වෙන අය දකින විදිහට නෙවෙයි. වෙනදා වෙන අය දකින්නේ කොහොමද? වෙනදා වෙන අය පංච උපාදානස්කන්ධය දිහා බලන්නේ කොහොමද? දැන් මෙහෙම හිතන්නකෝ. යම් කිසි ප්‍රේමයෙන් බැඳිච්ච තරුණයෙකුයි තරුණියකුයි ඉන්නවා. දැන් ඒ තරුණයා තරුණිය දෙස හෝ ඒ තරුණිය තරුණයා දෙස හෝ වෙනදා බැලුවේ කොහොමද සුදුයි උසයි හැඩයි හොණ්ඩය දිගයි ලස්සනයි කටහඬ මිහිරි ඔය ටිකනේ ඔය හැම එකක්ම දැක දැක දැක දැක දැක දැක හෙව්වේ ඇය කෙරෙහි හෝ ඔහු කෙරෙහි කලකිරෙන්න තැන්ද ඇලෙන්න තැන්ද ඇලෙන්න තැන් එයා ගැන විශේෂයෙන් බැලුවා කොහොමද බලන්නේ අනික් අය එක එයාලට වඩා මෙයාගේ කොණ්ඩෙ දිගයි එයාලට වඩා මෙයා සුදුයි එයාලට වඩා අනික් අයටත් එක්ක බලද්දි මෙයා හැඩයි මනසින් හොයපු තරමක් රාග මූලිකව හොයපු තරමක් වෙනස්කම් දැක්කා. ඒ වෙනස්කම් දැකපු හැම එකක්ම දැකපු වෙනස්කම් නෙවෙයි අපි දකින්ද උත්සාහ කරපු වෙනස්කම්. මොකකටද? ඔහු කෙරෙහි හෝ ඇය කෙරෙහි ඇල්ම ඇති කරගන්න. ඇල්ම ඇති කරගන්න. යමෙක් කෙරෙහි ඒ ඇල්ම ඇති වුණාට පස්සේ යමෙක් කෙරෙහි ඒ ඇල්ම ඇති වුණාට පස්සේ මෙයාගේ රූපේ නම් හොඳයි හැබැයි කට හරිනේ කියලා තේරෙනවා. එහෙම එකක් තේරෙන්නේ මොකද එයාට කට සැරයි කියන එක පින්නතුනේ ඇලෙන්න කාරණයක් ඇටියට එයාගේ මනස තකසලා දෙනවා. ඒ තොරතෝංචියක් නැතිව කියවන එකම කටකාරකම කියනවා. දැන් කාලයක් ගියාට පස්සේ ඒ නැවුම් විඳීම කියන එක අහිමි වුණාට පස්සේ අපේ ස්වභාවය තමයි මනස හැම වෙලාවෙම අතෘප්ති කරයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ප්‍රේමය දුර ඉඳලා දකින්නකන් තිබිච්ච ඒ දුරස්ත භාවයේ ඇලීම නමුත් දැන් Taman අතටපත් උනට පස්සේ පින්වත්නි අපිට ඒකේ ආස්වාදයක් දැනෙන්නේ දැන් එදා කටකාරයි කිව්ව එකම තමයි පින්නතුනේ මෙදා වාචාලකම වෙන්නේ. වෙන්නේ නැද්ද? ඒකන වෙන්නේ. ඊට පස්සේ එතන ඉඳලා එහාට පේන්නේ එයා තුල තිබෙන්නා වූ එපා වෙන්න කාරණා. මේ මේ එකයි කියන්නේ මේ සිත තමයි මේ ලෝකේ අරන් යන්නේ කියලා. මේ සරල කාරණා ටිකක් කියන්නේ. නමුත් හොඳට බලන්න ජීවිතේ දිහා. අපිවත් දන්නේ නැතිව පින්නතුනේ අපි තල්ලු වෙලා හිර වෙන්නේ මෙතන. මනස අපිට සකස් කරලා දෙනවා. අපි මනස සකසන මනස ඉල්ලන පාරේ අපි යනවා. පිටකදී යමෙක් යමක් නිසා ඕන වෙනකොට අපි ඒ වෙනුවෙන් ඕන දෙයක් අතාරිනවා. ඕනම දෙයක් අතෑරලා හිමි කරගත්තු දේ වින්දට පස්සේ ඒකේ ආස්වාදේ මදි වුණාම ඒ ඕන දෙයක් අතෑරලා හිමි කරගත්තු දේ අතෑරගන්න ඕන තරම් දෙයක් කරනවා. මේක ලේසි සුළුපටු තැනක් නෙවෙයි පිළිබඳ. මනස අපිව මේ සංසාරේ ඇවිද්දවනවා. එක දුකකින් ගැලවෙන්න හදනකොට ගැට ගහලා හිර කරනවා තව දුකක. ඒ නිසා හොඳ සිහිනුවණින් බලන්න කියනවා පින්වත්නි මේ ඔක්කොම අපේ මනසේ සකසප. සමහර අය කියනවා අනිත්‍ය නිසා සැපක් තියෙනවා කියලා. එහෙම එකකුත් තියෙනවනේ. දැන් ඇතැම් විටකදී කියනවා අනිත්‍ය නිසා සැපයක් තියෙනවා කියලා. අනිත්‍ය නිසා සැපයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ යදනිච්ඡං තන් දුක්ඛං කියලා දේශනා කරන්නේ පින්වත්නි අනිත්‍ය නිසා සැපයක් තියෙනව නෙවෙයි අනිත්‍ය කියන එක සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන සිදුවීමේ ඇතම් ඇතම් තැන් සැප වශයෙන් අපි මනසින් අඳුනගෙන ඉන්නවා එච්චරයි එච්චරයි සමහර කෙනෙක් අපි හිතමුකෝ පාන් කනවා කියලා සමහර අය ඉන්නවා පාන් යම් ප්‍රමාණයකට පාන් ටික පිච්චුණාට පස්සේ කන්න කැමතියි. තවත් කෙනෙක් කැමැත්ත උපදව ගන්න එතන නෙවෙයි. ඒ පාන් ගෙඩියම හොඳටම පින්නතුනේ කර වුණාට පස්සේ තව කෙනෙක් කැමැති. එතෙන්ද? එතකොට ඒක පාන් ගෙඩියේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නේ තියෙන්නේ අපි කණ්ඩ කැමැති කොහොම පාන්ද කියන එක උඩ. වැටහෙනවා. අනිත්‍ය නිසා සැපක් නෙවෙයි තියෙන්නේ. එහෙනම් මොකද්ද? ඕක හරියට මෙහෙම දෙයක්. මහවැලි ගඟ ශ්‍රී පාදයෙන් ආරම්භ වෙලා සමනල කන්දෙන් ආරම්භ වෙලා ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙනකන් කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගඟේ ලස්සනම තැන කොතනද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගඟේ ලස්සනම තැන කොතනද කියලා කවුරු කොහොම උත්තර දෙයිද මේ ලංකාවේ ඉන්න කෝටි 2ක පමණ ජනතාවම ඒ ගඟේ ලස්සනම තන කටුගස්සට කියලා කියයි. නෑ. ඒ ඒ අය ගඟ දැකපු දැකපු ලස්සනම තැන් වලින් කියනවා. හැබැයි ඔය කියන කිසිම කෙනෙක් සමනල කන්දේ ඉඳන් ත්‍රිකුණාමලයේ මුහුදට වැටෙනකම් මේ ගඟේ ගිහිල්ලා නැහැ. මේ ගංගාව සමනල කන්දෙන් ආරම්භව ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන තුරා ඒ ගඟ පහර දිගේ ගඟ දිහා බලාගෙන ගියාද ලස්සනම තැන තෝරන්න? එහෙම කියන්නේ එතකොට යමෙක් අතන ලස්සනයි කියලා කියන්නේ කොතනද? එයා ඒ ගඟේ දැකපු තැන් වලින් ලස්සනම තැන. අනිත්‍ය නිසා සැපක් නෙවෙයි තියෙන්නේ. ඒ අනිත්‍ය නම් ධර්මතාවයේ අපි කැමැති කැමැති තැන් වලින් අල්ලගෙන එතන සැපයි කියලා අපි ඉන්නක් ගහ ගන්නවා. වැටේ ඉන්නක් හිටවනවා වගේ. දැන් අපේ සීමාව ඒක. තවත් කෙනෙක් කියනවා නෑ නෑ අපිට උතෙන්ට නෙමෙයි මෙතෙන්ට තිබ්බා කියලා මේ වැටෙන්න තව ටිකක් මම හට ගන්නවා. අනිත්‍යතා ප්‍රවාහයේ අපි වැටෙණි ගහගෙන ඉන්නේ. ඒ ඒ තෙන් සපයි කියනවා. සමහර අයට දීර්ඝායුෂ විඳින එක සපයි කියලා හිතෙනවා. තවත් සමහරුන්ට හිතෙනවා දීර්ඝායුෂ විඳොත් නම් ලෙඩ දුක් වෙලා එකතෙන් වෙලා මැරෙන්න වෙන්නේ. ඒ හින්දා දැන් මම මැරුණොත් හොඳයි කියලා. හැබැයි මැරෙන්නේ ඒක කොහොමද එතකොට සිහිනුවණින් බලන්න ඕන පින්වත් සිහිනුවණින් බලන්න ඕන යමෙක් පංච පාදානස්කන්ධයේ පිළිබඳව මේක මම නෙවෙයි මගේ නෙවෙයි මේකේ මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියලා යම් විටකදී පින්නතුනේ වටහාගත්තනම් අවබෝධ කරගත්තනම් විශේෂ වශයෙන් දැක්කනම් එදාට මේ දෘෂ්ටීන් ටික පින්නතුනේ දුරු වෙනවා මේ දෘෂ්ටීන් ටික දුරු වෙනවා ඊළඟට දේශනාවේ කියනවා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ටික හොඳට අහගන්න. තානංකෝ පනේතං චුන්ද විජ්ජතියං ඉදේකච්ඡෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පිහිතිසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරීය දැන් චුන්දහාමුදුර ඇහුවේ මේ දෘෂ්ටි දුරු කරගන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පංච උපාදානස්කන්ධේ මේ සියලු දෘෂ්ටි උපදින්නේ, läගින්නේ, හැසිරෙන්නේ ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව තත්වාකාරයෙන් දැනීම ඇති කරගත්තොත් මේ දෘෂ්ටි දුරු කරගන්න දුරු කරගන්න පුළුවන්. ඔන්න පැහැදිලිද? දැන් දෘෂ්ටි දුරු කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා පින්වත්නි තුනක්. කියන්නේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කර ගැනීම සඳහා තියෙනවා පින්නතුනේ ක්‍රම තුනක්. මොනවද මේ ක්‍රම තුන? පළවෙනි ක්‍රමය තමයි පින්නතුනේ තදංග ප්‍රහාණය. පළවෙනි ක්‍රමය මොකද්ද? තදංග ප්‍රහාණය. තදංග ප්‍රහාණය කියලා කියන්නේ කෙලෙස් ධර්ම පින්නතුනේ తాවකාලික වශයෙන් යටපත් කරනවා. කෙලෙස් ධර්ම తాවකාලික වශයෙන් යටපත් తాවකාලික වශයෙන් යටපත් කරනවා කියන්නේ අර ඉස්සෙල්ලා කිව්ව කතාවමයි. ධන හිතේ අමාරුව තියෙනවා ඊට වඩා සැර ආලේපයක් ආලේපනය කරපුවම එහි සැර තියනකම් වේදනාව යටපත් වෙනවා. දානයක් දෙනවා දානෙ දෙන වෙලාවට ලෝභය යටපත් වෙනවා. සදංග. නමුත් දාන ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? කොච්චරක් ගියාද දන්නේ නැහැ කියලා ආපහු උපදින්න පුළුවන්. පැහැදිලිද? ආපහු උපදින්න පුළුවන්. තවත් බලන්නකෝ. දානයක් දවසට හොඳට සංග්‍රහ කරනවා. එයාලම වෙන දවසක ආවොත් එදාට ඥාන චේතනාව නැති නිසා ලෝභය දුරු කරගන්න අමාරු වෙනවා. ඒකට කෙලෙස් ධර්මවල ප්‍රහාණය වන පළවෙනිම ක්‍රමය තමයි තදංග ප්‍රහාණය ඒ කියන්නේ ඒ වෙලාවට යටපත් කරගන්නවා. දෙවැනි ක්‍රමේ තමයි පින්වත්නි විස්කම්බන වශයෙන් පින්නතුනේ ප්‍රහාණය කරන්න පුළුවන් දෙවැනි ක්‍රමය. විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ පින්වත්නි යම් ලෞකික ධානාදී උපදවාගෙන එකී ධානයේ බලයෙන් පින්වත්නි මේ කෙලෙස් ධර්මයේ දුරු කරගන්න යටපත් කරගන්න පුළුවන්. දුරු කිරීමක් නෙවෙයි යට කිරීමක්. පැහැදිලි. ඒ මොහොතට මේ ධානයේ තියෙන තුර. හැබැයි මේක ලේසි වැඩක් නෙවෙයි. මොකද ලෞකික ධාන කියන ඒවා පිරිහෙනවා. මේකට උපමාවක් කියනවා. ඒ කියන්නේ මේ ධාන බලයෙන් ඒ උපදවාගත්තු ධාන වලින් කෙලෙස් යටපත් කරගෙන ඉන්න එකට විස්කම්බන ප්‍රහාණයට උපමා කියනවා හිස් කලගෙඩියක් අරගෙන ඒ හිස් කලගෙඩියේ කටපැත්ත වතුර ඇතුළට තියාගෙන ඒ කලේ වතුර ඇතුළට තද කරගෙන ඉන්නවා. ලේසිද? හරි. ලේසි නෑ පින්නවා. හොඳට බලන්න මේක කරලා විස්කම්මන ප්‍රහාණය තීරුම් ගන්න ඕන නම් කලයක් ඒ කලයේ කටපැත්ත වතුර ඇතුළට තියෙන්න තද කරගෙන ඉන්නකොට අපේ දෑතත් එහෙට මෙහෙට තල්ලු වෙවි කොහෙන් හරි මේ කලයේ එළියට පනින්න තමයි හදන්නේ. අපේ අත් දෙකින් කොයි පැත්තේද බලය අඩු උනේ ඒ පැත්තෙන් විසි වෙලා මේ කලයේ ඉන්න බලන්න. යම් විටකදී එකපාරම අත් දෙක අතහැරියොත් මොකක් වෙන්නේ? මේ කලයේ පුදුම වේගයෙන් පින්නුතුනේ අපසට පනිනවා. අපි වතුර ඇතුළට තල්ලු කරන්න පටන් ගත්තේ යම් තැනකින් නම් ආපහු විසි වෙනකොට විසි වෙනවා ඊටත් වඩා දුරට. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ ලෞකික ධාන ආදියෙන් පින්නතුනේ කෙලෙස් ධර්ම ප්‍රහාණය කරනවා කියන එක හරිම අසීරු දෙයක්. කෙලෙස් ධර්මය ඇති වුණොත් ධානය නැති වෙනවා ධානය නැති වුණොත් කෙලෙස් ධර්ම ඇති වෙනවා. ඕන තරම් තාපසවරු හිටියා ඍෂිවරු හිටියා ලෞකික ධාන වලින් පිළිහිච්ච එක තවුසෙක් පින්නතුනේ ආකාශයෙන් යනකොට ඒ ආකාශයෙන් යන තවුස පින්නතුනේ ධාන බලයෙන් යන්නේ එහෙම යනකොට පින්නතුනේ එක්තරා දියවිලක දිය නාමින් ඉන්න ස්ත්‍රීන් පිරිසක් දැකලා කෙලෙස් ධර්මේ කෙලෙස් ධර්ම ඇති වුණා කෙලෙස් ධර්ම ඇති වෙනකොට දැන් ආකාශයේ ඉඳලා තමයි පින්නතුනේ ධානයෙන් පිරිහුනේ ආකාශයේ ඉඳලා ධානයේ පිරිහෙනකොට මොකද වෙන්නේ? අහසෙන් ගිය කුරුල්ලගේ තටු දෙක කැඩුනා වගේ. මිලටයි වැටුනේ. මිලටයි වැටුනේ. මොකද පින්වත්නි මේ ලෞකික ධාන කියන ඒවා වගකීමක් නෑ. මේවා අසීරුයි. කෙලෙස් ධර්ම ඇති වුනහම ඒ ධාන බලයෙන් කෙලෙස් ධර්මයේ තවදුර යටපත් කරගෙන ඉන්න බෑ. ඒ තමයි දෙවෙනි එක. ඊළඟට කියනවා පින්වත්නි පළවෙනි ප්‍රහාණය සදංග ප්‍රහාණය දෙවෙනි ප්‍රහාණය මොකද්ද විස්කම්බන ප්‍රහාණය ඊළඟ එක තමයි සමුච්ඡේද උච්ඡේද කියලා කියන්නේ සිඳලම දානවා කියන එක මුල් වලින්ම ගලවලා දානවා සමුච්ඡේද ප්‍රහාණය කෙලෙස් ධර්ම නැවත නූපදින පරිද්දෙන් උගුලලම නැති කරලම දාන එකට කියනවා පින්නතුනේ සමුච්ඡේද ප්‍රහාණය කියලා ලෞකික ධානාදී උපදවාගෙන අහසින් ගියපු තවුසෝ ස්ත්‍රී රූපය දැකලා ධානී පිරිහුණට රහතන් වහන්සේ නමකට ස්ත්‍රියක් දුටුවයි කියලා මොන විදිහකට හෝ උන්වහන්සේගේ රාගසිතක් උපදින්නේ උපදින්නේ නැත්තේයි රාගය නැමැති අකුසල මූලය සිඳිලා මුල් ටික මැරිලා නම් වතුර දැම්මට ගස් ලියලන්නේ නැහනේ නේද ඒ නිසා සමුච්ඡේද ප්‍රහාණය නියතයි ස්ථිරයි. සමුච්ඡේද ප්‍රහාණය ස්ථිරයි කියනවා. එතකොට මේ කියන ක්‍රමවලින් පින්වත්නි කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ හොඳට මේ ටික විමසලා බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යමෙක් පංච උපාදානස්කන්ධය මම නෙවෙයි මගේ නෙවෙයි මේක මගේ වශයෙන් පවත්වන්න පුළුවන් එකක් නෙවෙයි කියලා පංච උපාදානස්කන්ධයේ පිළිබඳව තත්වාකාරයෙන් අවබෝධය ඇති කරගත්තනම් මේ දෘෂ්ටි ප්‍රහාණය කරන්න පුළුවන් ඔන්න ක්‍රමයේ කිව්වා ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඊළඟට දේශනා කරනවා පින්වතුනේ අපිට වර්ධින තැන් ටිකක් මොකද්ද ඡන්දය මේ ශාසනයේ ඇතැම් භික්ෂුවක් ඇතැම් ශ්‍රාවකේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි සවිතක්ඛං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පච්ච විහෙරේ මේ ශාසනයේ යම් භික්ෂුවක් මොකද්ද කරන්නේ කාමයන්ගෙන් වෙන් වෙනවා කාමයන්ගෙන් වෙන් වෙනවා කාමයන් වර්ග දෙකකට බෙදෙනවා මොනවද කාමයෙන් බෙදෙන වර්ග දෙක? පළවෙනි මේක තමයි පින්නතුනේ වස්තුකාම. වත්කම් කියන්නේ ඒවා. අපි වත්කම් වත්කම් වත්කම් කියලා කියන්නේ මොනවද එහෙනම්? වස්තුකාම. දෙවෙනි එක තමයි පින්නතුනේ කෙලෙස්කාම. කෙලෙස්කාම. වස්තුකාමයක් ඉදර එකී gedara කෙරෙහි පවත්නා වූ කාම නිස්පිත සිටිවිල්ල ක්ලේශකාමයයි. එතකොට කාමයන්ගෙන් වෙන්ව කියන තැනදී පින්නතුනේ මෙතන කාමයන්ගෙන් වෙන්ව කියලා කියන්නේ වස්තු කාමයන්ගෙන් වෙන්වීම. පැහැදිලිද? ප්‍රථම ධානය ගැන කියනවා කොහොමද? යම් භික්ෂුවක් මහණෙනි කාමයන්ගෙන් වෙන්ව මෙතන කාමයන්ගෙන් වෙන්ව කියන්නේ කෙලෙස් කම් වලින් නෙවෙයි වස්තුකාමයෙන් වෙන්වීම. වස්තුකාමයෙන් වෙන් වෙනවා. අන්න ඒ වස්තුකාමයෙන් යමෙක් වෙන් වෙනවා නම් ඒකට කියනවා පින්නතුනේ කාය විවේකය කියලා. වස්තුකාමයෙන් යමෙක් වෙන් වෙනවා නම් ඒකට කියනවා මොකද්ද? කාය විවේකය. ඒකත් හරියන්නේ ඇයි දැන් අපිට තියෙන වත්කම් හින්දා නෙවෙයිද අපි වැඩියෙන්ම මහන්සි වෙන්නේ. ගෙදරටම තියෙන්නේ එක පුටුවයි නම් එක පුටුවයි පිහදාන්න තියෙන්නේ. ගෙදරට පුටු 50ක් තියෙනවා නම් පුටු 50ක් පිට දාන්න තියෙනවනේ නේද ඉතින් වස්තුකාම වැඩි වැඩි වෙනකොට ඉතින් කායි විවේකේ නැහැ හැබැයි අපි ওই වස්කම් ඔක්කොම ලං කරගත්තේ ටිකක් විවේකීව ඉන්න තමයි ඔය මිරිස් අඹර අඹර දුක් විඳින්න බෑ කියලා බ්ලෙන්ඩර් එක ගත්තා ගින්දර දදා දුක් විඳින්න බෑ කියලා ගෑස් කුකර් එකයි රයිස් කුකර් එකයි ගත්තා. දැන් වතුර බලන්නත් නැහැ. කැඳ පෙරන්නත් නැහැ. ඉඳගෙන පොල් ගහන්නත් නැහැ. මිරිස් සම්බරන්නත් නැහැ. මහ පොළොව හාරලා දෙහි වලලන්න පොස්සට වලලන්නත් නැහැ. රෙදි හොදන්නත් නැහැ. අඩුම තරමේ මොකක් හරි අරගෙන ඇඟට හුලං ටිකක්වත් ගහගන්නත් නැහැ. මේ ඔක්කොම යంత్ర සූත්‍ර කරලත් අපිට වෙලාවක් නැහැ නෙවෙන්නත් මේ යంత్ర සූත්‍ර අද වෙනකොට මේ ඔක්කොම අපිට කරලා දෙනවා. නමුත් අපිට විවේකයක් විවේකයක් නැහැනේ. ඒක තමයි මේ කියන්නේ. යමෙක් වත්කම් කියන ඒවා අතහැරියානම් ඒ වත්කම් අතහැරීම තුල තියෙන්නේ පින්වතුනේ කාය විවේකය. අපි හිතුවේ වෙන විදිහකට අපි හිතුවේ වක්කම් වැඩි වුණාම කාය විවේක ලැබේ කියලා. දැන් මෙච්චර දුර අපි ආපු ගමනක් පින්නතුනේ බුදුහාමුදුරෝ හිතපු වතපු විදිහට නෙවෙයි. මෙච්චර දුර අපි ඇවිල්ලා තියෙන ගමන බලපුවහමත් අපි හරි අපි හොඳ බෞද්ධයෝ කියලා බුදුහාමුදුරෝ හිතපු විදිහ මොකද්ද කියලා අපිට දැන් තමයි තේරෙන්නේ. උන්වහන්සේ කියපු දෙයට පැත්තකින් වෙන පැත්තකට යන්නේ අපි කරලා තියෙන්නේ. හරියට මොන වගේද? පින්නතුනේ සීනි අමාරුව තියෙන කෙනෙක් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් සීනිම පාවිච්චි කරනවා වගේ. හැබැයි එයාට සීනි අමාරුව හොඳ කරගන්නත් ලොකු වමනාවක් තියෙනවා. අපිට එහෙම වෙයිද? එහෙම වෙන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බඩු අඩු වුණාම වැඩ අඩුයි කියලා. අපි වැඩ අඩු කරගන්න බඩු වැඩි කරගන්නවා. දැන් අපිට ඕන දෙයද ඉෂ්ට වුනේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයද සිද්ධ වුනේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි සිද්ධ වුනේ දැන් එහෙනම් මතක තියාගන්න විවිච්ඡේව කාමේහි කියන එකෙන් කියන්නේ වස්තුකාමයන්ගෙන් වෙන්වීම ඒ තුල සැලසෙන්නේ කාය විවේකයයි මේක ස්වාමින් වහන්සේ නමක් නම් අදාළ වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඒ නිසා තමයි මේ භාවනාදිය වඩන විශේෂයෙන් පින්වත්නි නිවන අරමුණු කරගෙන මේ ධ්‍යාන භාවනා ආදී වඩන්නා වූ උත්තමයන් වහන්සේට පලිබෝධ තියෙන්නේ. අලුතෙන් හදන පන්සල ලොකු පන්සල පලිබෝධයක්. ඇයි ලොකු පන්සල පලිබෝධයක් වෙන්නේ? ඇයි ඉතින් අරහි කැඩෙනකොට එහෙ හදනවා. එහෙ හදලා ඉවර වෙනකොට මෙහෙ කැඩෙනවා. එතකොට මෙහෙ හදනවා. මෙහෙ හදලා ඉවර වෙනකොට අර පැත්ත කැඩෙනවා. ඉතින් මහානතම කරගන්න හම්බෙන්නේ නැහැ. මහා විහාරය පලිබෝධයක් කිව්වේ ඒක නිසා. මහා විහාරේ පලිබෝධයක්. නේ? නිමාවක් නැහැනේ. එක පැත්තක් තීන් තාලේප කරගෙන කරගෙන මෙහාට ඇවිල්ලා බලනකොට පින්නතුනේ එහාම මුලින්ම තීන් තාලේප කරපු ඒව ටික හොඳටම නරක වෙලා. දැන් ආයෙත් ඒ කොණෙන් පටන් ගන්නවා අපි. පලිබෝධයක්. අලුතෙන්ම හදපු විහාරයේ පලිබෝධයක්. මේ විහාරයට ඔබ gedara කියන එක යොදා ගන්න. අලුතෙන්ම හදපුවම මොකද වෙන්නේ? දැන් අපි ගයක් අලුතෙන්ම හදපුවම මොකද වෙන්නේ? කොයි වෙලාවෙ සතු ගන්නවා හා කොයි වෙලාවෙ විස දානවා ගයක් අලුතෙන්ම හදපුවම් පින්නත් නේ ඒක තමයි ලොකුම රාජකාරිය. බලන්න නැද්ද කියලා නේ බුදුරජාණන් වහන්සේ වදාළදී ඊළඟට පින්නත් භික්ෂුවකට නම් ශිෂ්‍ය බාලාදීන් සකස සකස ඉන්න එකත් පරිබෝධයක්. අවවාද කරනවා අනුශාසනා කරනවා නිමාවක් නැහැ. පරිබෝධය. ඉතින් මෙන්න මේ වගේ පින්වත්නි මේ වක්කම් කියන ඒවා මතක තියාගන්න අපිට එක්තරා පැත්තකින් පරිබෝධයක්. කාය විවේකේ නැති කරනවා. ඒ ඔස්සේම අපි යෙදිලා ඉන්නකොට අපිට පින්නතුනේ සාසනික අරමුණ වෙනුවෙන් විවේකය නැති වෙලා යනවා. සාසනික අරමුණ වෙනුවෙන් විවේකය නැති වෙලා මේ සාසනයේදී අපි කාටත් විවේකය කියන එක තමයි වටින දේ. සාසන ප්‍රතිපදාව ඇතුළේදී දැන් ලෝකයේ සාමාන්‍ය මට්ටම ගත්තම පින්වත්නි ඒ යම් කිසි කෙනෙක් වෙලාවක් නැත්නම් හරිම කාර්ය බහුලයි නම් කාර්ය බහුල ජීවිත හරිම වටින ජීවිත බවට තමයි ලෝකෙ දකින්නේ. කියන්නේ අද කාලේ මම හරි බිසි කිව්වොත් හරි ලොකු දෙයක්. කියන්නේ අද බිසි කියන වචනෙට ලොකු අගයක් තියෙනවා. නේ? නමුත් ශාසනය ඇතුලේ වටිනම දේ විවේකය. බුදුහාමුදුර අපිට පෙන්වන්නේ බිසී වෙලා සතුටු වෙන්න එපා. විවේකයෙන් සතුටු වෙන්න. විවේකයෙන් සතුටු වෙන්න. හැබැයි ඒ විවේකය කියලා කියන්නේ අතපය බැඳගෙන එක පැත්තකට වෙලා ඇඳකට වෙලා බුදිය ගහින එක නෙවෙයි. විවේකය කියන්නේ ඒක නෙවෙයි. නිවන අරමුණු කරගෙන පින්නතුනේ කල යුතු දෑ කරන එක. ඒක තමයි විවේකී ශාසනය තුළ පෙන්වන. එතකොට කාමයන්ගෙන් වෙන් වෙන්න කියලා මෙතන කියන්න පින්වත්නි වස්තු කාමයන්ගෙන් වෙන් වෙනවා. දේකච්චෝ බික්ඛු විවිච්ඡේව කාමේහි වස්තු කාමයන්ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ කාය විවේකයේ කියනවා දැන් විවිච්ඡ අකුසලේහි අකුසලයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා කියලා මෙතන කියන්නේ කෙලෙස් කම්වලට කෙලෙස් කම්වලට වස්තුකාම ක්ලේශකාම දෙකයි කිව්වනේ. විවිච්ඡේව කාමේහි කියන එකෙන් වස්තුකාම වලින් වෙන්වීමත් විවිච්ඡ අකුසලේහි කියන එකෙන් ක්ලේශකාමයන්ගෙන් වෙන්වීමක් විස්තර වෙනවා. එතකොට වස්තුකාමයන්ගෙන් වෙන්වීම හෙවත් විවිච්ඡේව කාමේහි කියන එකෙන් කාය විවේකයයි ඊළඟට විවිච්ඡේව අකුසලේහි එහෙමත් නැත්නම් ක්ලේශකාමයන්ගෙන් වෙන්වීම කියන එකෙන් චිත්ත විවේකයයි දෙක හඳුන්වනවා. එහෙනම් විවිච්ඡේව කාමේහි කියන එකෙන් පින්නතුනේ කාය විවේකයක් විවිච්ඡ අකුසලේහි කියන එකෙන් චිත්ත විවේකයක් තමයි හඳුන්වලා තියෙන්නේ. ඊළඟට කියනවා සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරෙය. වස්තුකාම ක්ලේශ කාම දෙක අතහැරලා. එහෙමත් නැත්නම් කාය විවේකයක්, චිත්ත විවේකයක් ඇති කරගෙන. එහෙමත් නැත්නම් කාමයක් අතහැරලා ඊළඟට අකුසලයක් අතහැරලා සවිතක්කං සවිතක්කං කියලා කියන්නේ පින්වත්නි දේශනාවේ කියනවා පින්වත්නි විතර්ක සහිතයි මොන විතර්කද පින්වත්නි විතර්ක කියලා මෙතන දේශනාවේ සඳහන් වෙනවා භාවනාවට නම්වන්නා වූ අරමුණ මෙනෙහි කිරීම. මෙතන විතර්කය කියලා කියන්නේ මොකද්ද? භාවනාවට නම්වන්නා වූ අරමුණ පින්වත්නි සිතට නැගීම සිතට නැංවීම කියන අර්ථය තමයි පින්වත්නි සඳහන් වෙන්නේ. ඊළඟට කියනවා පින්වත්නි මේ විවිච්ඡ කියන එකේ තේරුමත් අපිට ටිකක් හිතන්න වටිනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි කියනවනේ. පින්වත්නි විවිච්ඡේව කාමේහි මේ කියන එකෙන් නීවරණ ධර්ම අතුරින් කාමච්ඡන්දයාගේ විස්කම්බන විවේකයේ තමයි විස්තර කරලා තියෙන්නේ. දැන් අපි ඉස්සර වෙලා කිව්වා විවිච්ඡ කාමයේ කියන එකෙන් වස්තුකාමයේ වස්තුකාමයේ දුරු කරනවා. එතන තියෙන්නේ කාය විවේකය එතකොට පංච නීවරණ ධර්ම පින්නතුනේ මේ දෙකට බෙදුවොත් එහෙම විවිච්ඡේව කාමේහි කියන එකෙන් කාම ඡන්ද කියන නීවරණයේ විස්කම්බන ප්‍රහාණය තමයි අර්ථවත් වෙන්නේ. විස්කම්බන ප්‍රහාණය කිව්වේ මොකද්ද? ධාන බලයෙන් යටපත් කරගෙන ඉන්න ස්වභාවය කෙලෙස් ධර්ම. දැන් තීරුම් ගන්න ඕන. එහෙනම් මේ ප්‍රථම ධානයෙන් කරන මේ කාමයේ දුරු කිරීම ඉස්තර එකක් ඉස්තර එකක් නෙවෙයි. ඉස්තර එකක් නෙවෙයි පිළිවෙත්. පින්වත්නි හරියට මොන වගේ දෙයක්ද? නිකමට හිතලා බලන්න ඉටිපන්දමක් දැල්වලා පින්නකොනේ අතින් අල්ලගෙන ඉන්නවා. ඉටිපන්දමක් දැල්වලා අතින් අල්ලගෙන ඉන්නකොට ඒ ඉටිපන්දම දැල් වෙනවා අපි අතින් අල්ලගෙන ඉන්නකම්. ඒ වගේම තමයි අපි අතින් බිම අතෑරියොත් ඒක නිවිලා යනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් ඒක දැල්විගෙන දැල්විගෙන දැල්විගෙන අත ළඟටම ආපුවම අපි කොහොමද අතාරින්නේ අපි අතෑරියොත් ඉටිපන්දමන්නේ වෙනවා ඉටිපන්දම දැල්විගෙන අත ළඟට ආවොත් අපිට ඉටිපන්දම අතෑරෙනවා දැන් එතකොට බලන්න පින්වත්නි කියනවා විවිච්ඡේව කාමේහි කියන එකෙන් පංච නීවරණ ධර්මයන්ගේ කාමච්ඡන්ද නීවරණය ධාන බලයෙන් යටපත් කිරීම තමයි පින්නතුනේ අදහස් කරන්නේ. විවිච්ච අකුසලේහි කියන එකෙන් මොකක්ද අර්ථවත් වෙන්නේ? නීවරණ ධර්ම වශයෙන් බලනකොට කාමච්ඡන්දය ඇතුළු කොට ඇත්තා වූ සියලු නීවරණ ධර්මයන්ම විස්කම්බන වශයෙන් යටපත් කරගෙන. කාමච්ඡන්ද කියන නීවරණය විස්කම්බන වශයෙන් යටපත් කිරීම තමයි විවිච්ච කාමේහි කියන එකෙන් කියන්නේ. විවිච්ච අකුසලෙහි කියන එකෙන් කාමච්ඡන්දයත් ඇතුළුව නීවරණ ධර්ම පහේම විස්කම්බන වශයෙන් යටපත් කරගෙන ඉන්න එක තමයි පින්නතුනේ අර්ථවත් වෙන්නේ. පින්වත්නි අද ධම්මානුපස්සනා දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. මෙතෙක් සාකච්ඡා කරමින් අපි පැවතියේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සල්ලේක සූත්‍ර දේශනාව එහි තුන්වැනි දේශනාවයි අප විසින් පවත්වන්නට යෙදුනේ. එම තුන්වැනි දේශනාව නිමාවට පත් කරනවා වගේම සල්ලේක සූත්‍රය ආශ්‍රයෙන්ම ඉතිරි දේශනාව ඔබ සියලු දෙනාටම ඉදිරි දේශනාවේදී ශ්‍රවණය කරන්නටත් අවකාශ සැලසෙනවා ඇති. මේ උතුම් දේශනා මාලාව ඔබට ලැබෙන්නේ අපේ පින්වන්ත වෛද්‍ය කමානී මායාදුන්න මෑණියන් රුක්ලන්ත මායාදුන්න පියතුමන් කියන දෙපළගේ පුණ්‍යවන්ත දායකත්වයෙන් වගේම අපේ හේමක ඩයස් මහත්මයාණන්ගේ සංවිධායකත්වයෙන් මේ උතුම් ධම්මානුපස්සනා දේශනා මාලාව ඔබට දායාද වෙන්නේ එනිසා මේ සියලු දෙනාටම මේ උදාරතර වූ කුසල සම්පත් ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිර්වාණ සම්පත් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා